පින්වත්නි අපේ මේ පින්වත්යට මේ ධම්ම දේශනාව ශ්‍රවණය කිරීම සැලසීම ප්‍රතිනිමි මේ භාවනාව පිළිබඳව මේ ධර්ම ශ්‍රවණය පිළිබඳව උනන්දුවක් වඩවදා සැලසීම සඳහා වචන කීපයක් මුලින් ප්‍රකාශ කරන්න කැමතියි අපේ දේශනා සංකේය ආරම්භ කරලා දැන් මාස හතරක් පහක් පමණ වෙනවා මේ මාස හතර සමාජනක කාලයේ තුලදී මේ ධර්මශ්‍රවණය කිරීමේ සිදුවීම අවස්ථා තුනකදී පුරුෂ පක්ෂයේ තිබෙන ධර්ම අවබෝධයේ නිස්සාරණය ලැබුවා. පරිණාමස්ථාව මාගේ මතකයේ හැටියට ශබ්ද කාලයේ පස්සන්නේදී වෙන අවස්ථාව විස්තර කරන විදිහයි එන අවස්ථාවල චිත්ත සංකාර පක්ෂණයේදී අවස්ථාව විස්ත කරන විට සිදු වනවා. සෙවන අවස්ථාවල විශේෂයේදී අභිසමෝධයන් චිත්තං ප්‍රමෝදමක්ෂිත දැක දැක ආස්වාද ප්‍රස්වාද භාවනාවේ විදින ආකාරයේ විස්තර කරන විට සිදු වනවා. ඒකම ලක්ෂණ දෙකම එසේ ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ සුවදීම ධර්මයේ අවබෝධ කර ගැනීමට තරම් ශක්තියක් උදා කරගත්තේ ඒ කියන්නේ ධර්මයේ අදමත ඇතුලේ දැක දැක සමාධියේ අන්තස්සන්ද ලෝකයේ තුළ ඒ ධර්මයේ ක්‍රියාත්මක වෙන අයදි දකින්නේ ධර්මයක් කරන්නේ නිසා. එතකොට ඒ දේශයේදී කරාත්මක දුක්ඛ ප්‍රකාශනා මේ කියන්නේ මුලින්ම ඒකේ දැක දැක ඉන්න අවස්ථාවේදී අපේ ජීවිතයේ අනිත්‍යය අනිත්‍ය යන ආකාරයේ විස්තර කළා ප්‍රතිපද ජීවිතයේ අනිත්‍ය යන හැටි විස්තර ඒ ජීවිතයේ අනිත්‍යතාවයෙන් දැකදක සිටිනේ ජීවිතයේ නිරෝධයේ ප්‍රසන්නතාවයක් විස්තර කරනකොට ශෝකී සිටින සියලු ජීවිතයේ සංකල්පන සංස්කාර නිරෝධයේ පස්සලා ඔන්තිසියේ දුක කියලා දැනෙන්නේ භාවනා සංකේය සම්මලා භාවනාව දැන් කරන්න තියෙන කොටයි සීලය කියන්නේ නැවතෙන්නේ පැත්තට මානසිකාරයේ නෙමෙයි. ඒක ගැඹුරු සමාධියට පත්ලා සංස්කාරයේ නිරෝධයෙන් ඒ කාර්යය කරනවා. තවත් තුන්ක් කෙනෙක් අපිට ප්‍රකාශ කළා අපේ ප්‍රීතිය ගැන කියලා ප්‍රීතියට සුදු පාස්කාරයක් ලැබීමක් ඇති වෙන බව අප නොදන්නාත්මයේ සිදුවන බව ප්‍රකාශ කළා ඒ ඇලීම නැතිවීම බුද්ධ සමුදය සත්‍යය කියලා එතකොට ඒ කියනකට අතුරේ ඒ දුක්ඛ සමුදය මෙතෙක් කල දැකී තිබූ දුක්ඛ සමුදය ප්‍රකට වෙලා තියෙනවා. ඒ දීනා ඉතිරි දුක්ඛ නිරෝධය වන ශක්තියන් ප්‍රකාශිත වෙන්නේදී මේ අවස්ථාවේ ඒක සම්මයයක් ඇති වුණා කියලා මොකද මේ අවස්ථාවේ තව යහපත් කරන්න පුළුවන් ශාස්ත්‍රය. පසුව අපි ප්‍රකාශ කළා අතිවිශේ මනසිකාර නිරුද්ධ කරන ආකාරය ඒ ප්‍රකාශ කරනකොට ඒ අතිවිශ මනසිකාර නිරුද්ධ කළා අනාගත මනසිකාර නිරුද්ධ කරන ආකාරයක් අපි ප්‍රකාශ කළා ඒ ප්‍රකාශ කිරීමත් සමගම වූ අනාගත මනසිකාර නිරුද්ධ කළා අතිවිශ මනසිකාරත් අනාගත මනසිකාරත් වර්තමානයේ තිබෙන ක්‍රියාත්මක වෙන චෛතසික මාත්‍රයක් දෙමින් මාත්‍රයක් බව ප්‍රකාශ කළා ඒ ප්‍රකාශ කරන විට අතීත අනාගත මනස්කාර නිරූපණය මන්සමානයේ සිට පැවතින අවස්ථාවක් ජීවිතයේ ඇතිවීම නැතිවීම බලබලා ඉන්න කියා අප ප්‍රකාශ කරනකොට ඉන්නතාවයක් සිදුවා. එහෙම බලබලා ඉන්නකොට ඒ මනසිකාර නිරුද්ධ වී දුක් මේකේ කෝ මනස් කියන අවබෝධය ඇතිව සම්මා අවබෝධය ලැබුවා. මේ ප්‍රකාශිත වීමේ තුන්වත් අය තව තවත් ඉමන් පිළිමින් සඳහා මුතුන්වත් අයසත් මේ භාවනා ශාලාව තුළදීම මේ ධර්මයේ අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙනවා. අපේ විචක්ෂණ දේශනා ශාවධනය ඒකේ ගැඹුරින් එළඹීම ප්‍රඥාවෙන් දුෂය අසුවා නම් අදින වශයෙන් සෝවාන් මාර්ගයට පිටත කිරීමට තරම් අවශ්‍ය වන කරුණික දැනට ලැබිලා ඇති. ඒ වගේම ඒ භාවනාව මෙහෙත් කර දෙනවා නම් මේ ඉදිරියේදී කියන ලබන භාවනා කොටස් වලදී මේ සින්වත් අයට මේ ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම පසුවට විශ්වකයෙන් ලබන අනිත්‍යානුපස්සනාව ඒ කියන්නේ ධර්මානුපස්සනාව කොටස විස්තර කරනකොට කරන ලබන අනිත්‍යානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව කියන ඒ දේශනා තුළදීනේ බොහෝ දෙනෙකුට බොහෝ සමහර විට ධර්මය දකින්නට පුළුවන් වේවි කුසේන වාසනාව ශක්තිය උදා වේවා කියන ප්‍රාථමික ශාස්ත්‍රයේ ඇතුළ අපේ මේ දේශනාව ආරම්භ කරන්නේ. එතකොට මේ කින්වත් අයත් අන්නේ විසමනේ සිත කියන ධර්මයම අනුම යොදවන මේ කියන ධර්මයේ සමන්ගේ සංසාරයේ තුල ක්‍රියාත්මක වන ආකාරයේ දක්මින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා අප මුලින්ම ඉල්ලා සිටිනවා. එතකොට අද විශ්ලේෂ කරන්නට තියෙන්නේ ස්ථාන පක්ෂනාවේ තුන්වෙනි අවස්ථාව සමාධාන චිත්තං අස්සතිස්සාමේ චිත්තේ සමාධාන චිත්තං පස්සතිස්සාමේ චිත්තේ කියන අවස්ථාව. එතකොට සමාධාන චිත්තං කියන්නේ සමාධිමත් චිත. ඒකේ බයටපත් වූ චිත කියන අදහසයි. මේකේ අතුවාගේ මේක විස්තර කරනවා සමාදාන සිත්තම් කියන්නේ කෙලින්ම ධ්‍යාන සිතක්ය. ඒ ධ්‍යාන සිත සම්මදිලා උන් නැතිලා ඒ ධ්‍යාන සිත ඡය වය වශයෙන් ඇති නැති වශයෙන් සෝවිදී සෝවිදී පිළිගනී අනාකාරයේ දකින්න විට විදර්ශනාව තුළින් ක්‍රික සමාධියක් ඇති වෙන අය ඒ සමාධිය දකින්නේ ආස්වාද ප්‍රසආද භාවනාවේ කරමින් සිටින්නේ කියන අදහසයි අතුරාව දක්වා තිබෙන්නේ. මේ අදහස අපගේ බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළ සූත්‍රවල දැක්වෙන කරුණු වලට ටිකක් ප්‍රතිවිරුද්ධයි. අපි ඒකේ කරුණු විශ්ලේෂණය කරන්න යනවා නම් පසුව ඒ කියන කාරණාව මේ තුනත් ඇතුළේ. මේ ක්‍රමයේ අනුගමනය කිරීමත් සුදුසු බව අපට වැටහෙනවා නමුත් ඒ ගැන කියන්නට කිසි දෙයක් මා දන්නේ නැහැ. ඒ අතිවාම කියයි. එතකොට අපගේ අදහස සමාදම් සිත්තන් කියන එකේ අපි අදහස් කරන අදහස නම් විවිධ සමාධිමත් සංසම එකතුන මේ සමාදම් සිත්තන් කියන එකට අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඉස්සරහම ආශාස් ප්‍රසාද භාවනාවේ ඒ අරමුණේම සිත නැවත නැවත යොදවනකොට සිත වික්ෂිප්ත නොවේ. ඒ ආස්වාද ප්‍රසආස මතම දීගන්නට පුළුවන් වෙන විට පරිකම්ම සමාධිය කියන අවස්ථාව උදා වෙනවා. ඒක කියන්නේ පරිකම්ම සමාධිය කියලා. ඒ පරිකම්ම සමාධිය මේ සමාධන කිච්ඡන් කියන එකට ඇතුළත්. මේ පරිකම්ම සමාධියේ සිට නැවත නැවත ඒක වඩන විට සුපත නිමිති පහළ වෙන උත්සාහ නිමිති ප්‍රතිභාව නිමිති ගැනීම අනේ නිමිති පහළ වෙන අවස්ථාවට කියන්නේ උපචාර සමාධි කියලා. මේ උපචාර සමාධි අවස්ථාවත් මේ සමාදාන පිටසන් කියන පදයට ඇතුළත් වෙනවා. මිනිස් ලකී කරලා ඒ මහත් සිත දිනුවට පත් කරපු පුද්ගලයෙකුට පළවෙනි දෝණ ආදී ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ ධ්‍යාන අතම මොහොතේ අපි කියන අර්ථනා සමාධිය කියලා ඒ අර්ථනා සමාධිය මේ සමාධන චිත්තන් කියන එකට ඇතුළත්. ඒ වගේම මේ අපේ කිසිලෙකුට මේ සමාධිමත් පිටක් නැති වුණත් මේ සංස්කන්ධයේ පවත්නා වූ සතිහිංසා නැතිවීම දෙකම අනිත්‍යතා දර්ශනයේ තුනේ අනාත්මතාවය දකින්න බහරණාවේ දෙදෙන විට ක්‍රීස්තු සමාධිය කියලා සත්‍යයක් උද්ගත වෙනවා ඒකේ අදහස අනුවෙන් හමුවන සෑම අරමුණක්ම අතපසු නොකර නොකර ඒ අරමුණෙහිම සිට පිහිටුවමින් ඒ සියලුම අරමුණු කෙරෙහි මදහත් සංඛාර උපේක්ෂාවෙන් යුතුව අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දකින්න භාවනාවේ යෙදෙන විට ඇති වෙන සමාධිය ඒක අර සමත සමාධියට වැඩිය බොහෝ ප්‍රබලයි බොහෝ ගැඹුරුයි අන්න මේ කමිත සමාධියක් මේ සමාදාන කිත්තන් කියන தත්ත්වයට අයිති වෙනවා. තවත් සමාධියක් තියෙනවා අනිත්‍ය සමාධිය. සබ්බ අනිත්‍ය සමාධිය කියලා ඒකට කියන්නත් පුළුවන්. ආනන්තරික සමාධිය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර සතම සූත්‍රයේදී දේශනා කළේ යම් දුක්ඛිතෝ කයින් ඒකෙන් සමාධිමානං පරිකන්නේ නාවෝ සමාධිනා සීල සමෝ නදිච්චති කියලා. බුදුදේශෝ බුදුපුරාණන් මහසීලා විසින් දේශනා කරන ලද ආනන්තරික සමාධිය නම් වූ සමාධියක් ඇද්ද මේ සමාධිය කාමෝගයති. ඒකෝ ඒ සමාධිය සමෝ අන්‍ය සමාධියක් නෙවෙයි කියලා. මේ දුෂ්වලාර පුණ්‍යස්තෙනෙක් මේකේ අනිත්‍යතාවය සහ නිරෝධය දක්වන සමවැදුනේ ඒ ආනන්තරික සමාධියයි. මේ ආනන්තරික සමාධිය තුළ ඉඳගෙන මේ මනස්කාර භාවනාව අපට යොමු කරන්න බෑ. ඒ ආනන්තරික සමාධිය හැර අනිත් සියලුම සමාධි මට්ටම් මේ භාවනාව තුළින් අපේ මනසේ මනසිකාරයට අපේ භාවනා ආරම්භණයට ආරම්භණයක් වශයෙන් ගන්නට අපට පුළුවන්. එතකොට මේ තුනක් ඇයට ටිකක් සැකයක් මතුවෙන්නට පුළුවන්. සමාධිමත් සිතක් ධ්‍යාන මට්ටමක පවත්න ආශිතක්ෂයට බලමින් කොහොමද මේ භාවනාව අපි කරන්නේ මොකද සමාධිය කියන්නේ හිත ගලක් වාගේ කියන දැනක් කායිකව පවත්න තැනක් සතර සතර භාවයේදී තොරව නිශ්චලව ස්ථාවරව ස්ථාපිතව පවත්න තත්ත්වයක් කියලා. සමාධියක එහෙම ස්වરૂපයක තියෙන සමාධියක් තියෙනවා. කිසි දෙයක් කරන්නට බැරිව නැති පිළිමයක් සිත්භාෂේ කලක් සිත්භාෂේදී කොටයක් සිත්භාෂේ ශරීරයේ පවතින සිත විශේෂෝපාසනා සමාධියක් තියෙනවා ඒ සමාධිය බොහෝ දුරට සමත පාදක වශයෙන් ලැබෙන සමාධියක් අපේ මේ විදර්ශනා භාවනා මාර්ගය අපගේ මේ විදර්ශනා ආනාපාන සමාධිය භාවනාව තුළින් පුද්ගත වන සමාධිය එහෙම එකක් නෙවෙයි සමාධියේ සිටින්ම සමාධිමත් සමයෙන් පවත්වාගෙන යමින් මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ ආදී ත්‍රිලක්ෂණයන් අවබෝධ කිරීමට පුළුවන් වෙනවා දකින්නට පුළුවන් වෙනවා මේ දුක්ඛ අතරයෙන් කීප දෙකින්ම සාන්තාපක්ෂයේ පුරුෂපස්සේ සිටිනවා එතකොට පොදු කියනනම් මේ දේශනා කරනවා යථා භූතේ සමාහිතෝ යථා භූතං සදානාති කියලා සමාධිමත් සිතක් ඇතිවම යථාභූත සම්පදානාදී ඇත්ත ඇතිසතියෙන් දකිනවා. එතකොට මේ සමාධිමත් සිතක් ගලක් ඉබ්බරවාගේ සත්‍යයක් නම් විශ්වල සත්‍යයක් නම් අර බුද්ධ දේශනාවේ නිසුදු නිෂ්කල අර්ථ ශූන්‍ය දේශනයක් බවට පත් වෙනවා. මොකද සමාන්තෝ යථාදී සම්පදානාදි කියලා. මේ සමාන්ත මාර්ගිතකින් මේ දකින්න ලැබෙන යථාභූතේ මොකද්ද? ඒක තමයි භාවනාවට අවශ්‍ය වෙන නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය වෙන කරුණ ටික යථාපරිදි ගැනීම. කුතියෙන් ඒ ගැන නැවත සිතක් වීමක් සුදුසුයි කියලා මට හිතෙනවා. මොනවාද යථාභූත වශයෙන් අපි දකින්නට ඕනන්නේ? විශේෂයෙන්ම මේ සංකප්ප සම්මේ රූපස්කන්ධයේ ගත්තොත් මේක පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු කොටස් හතරක් වශයෙන් දකින්නට පුළුවන් වෙන්නේ තෝමා ඒ ධාතු කොටස් හතරේ සත්‍ය බුද්ධියෝ නැතුව බාහිර වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ හා සමානම මේ අභ්‍යන්තර වශයෙන් මේ කයේ පාදනා පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් හතර සමායි කියලා සම්කරන්නට පුළුවන් වෙන්නේ තෝමා බාහිර වශයෙන් සත්‍ය බුද්ධ නොවන මේ වස්තුන් වල තියෙන ධාතු මේ ශරීරයේ ධාතු සමතරන්නට පුළුවන් වෙන්නට ඕන. මේ නිශ්චිතවම පවත්නා වූ ධම්පා දේවල් නැත්නම් ඒවට අපි මේ සංඥා දාගෙන මේ කටේ මේ වෙලේ මේ මේ නම් සමාදන අපි කතා කළා ඒ සියල්ලේම තියෙන්නේ මේ පතරී ආභෝධී දෝවායෝ ධාතු කොටස් අතර සමනයි කියන එක අවබෝධ වෙනවා. දෙයන්නේ ජීවත් ඉරිමේ ජීවත් සාමුද්‍රික කෙනෙක් ජීවත් බව නම් දෙන්නේ හැඳින්වෙනවා. දෙවිපතු මේ භූතේ කියලා කියන්නම්ගේම රූප කොටස් සම්පූර්ණ ශරීර තිබෙනම් ඒ සියලුම රූප කොටස් දහස් වශයෙන් පතරි ආපෝ තේජෝ වායු නිශ්ශබ්දෝ නිත්‍යෝ සුඤ්ඤෝ සත්‍යේ ජීවයක් නැති ශූන්‍ය දහස මාත්‍රයක් කියන එක අවබෝධ වෙන්නට ඕන. ඒ ධාතු දෙකේ ධාතු දෙකේ කාමී ඔය පවතිනා මේ තින්වත් අයගේ ශරීර දෙක දැන් මනස දුරු කරන්න ශරීරයේ කාගේ ශරීරයේ ඔය පවතිනවා ඒ ධාතු කොටස් කවදාවත් ගහලා කියන්නේ මම මගේ ආත්මයක්ද සත්‍යයක්ද කියලා. කෙස් කොස්වල පාදී පවතිනවා නියපොතු නියපොතු වල පාදී පවතිනවා දත්ගත් වල පාදී පවතිනවා ඇතමස් නහර සම්ම ඒ වාගේ ස්වයන් ශරීර කොටසම ඔහේ ඒකේ පාදී පවතිනවා අපේක්ෂිතින් මේක අපි අල්ලගන්නවා මමය මගේ සත්‍යයේ සුද්ධලේඛයේ ගැහැණියක් සුද්ධලේඛ කර්ම කුලශේඛ ආදී වශයෙන්. ඒ හැඟීම තියෙන්නේ කොහොමද කියලා බලන්න මේ රූපකත්වය ඒ හැඟීම නැහැ. අපේ හිත තුළ දැස්නේ වෙන හිත තුළ ඇති ඉගෙන දැනීම මාත්‍රයක් පමණයි මෙන්න මේ මම මගේ කියන ආත්ම කියන හැඟීම. ඒ හැඟීම තුළ තියෙන්නේ හිත තුළ හිත තුළ තියෙන හැඟීම දකින්න සිතක් පරක්ෂිතක් වෙනවා ඒ හැම සිතක්ම අනිත්‍යයට යනවා මේ தත්ත්වය පරමද්දුරට අපේ යථාභූත අර සමානිතෝ යථාභූතං සදාන ආදී කියන සත්‍ය තුනේ සමාධිමත් පිටින් තරමක් අවබෝධ වන්නට ඕන. මේ தත්ත්වය අවබෝධ කර ගැනීමට අපහසු වෙනනම් අදුවසින් මේ පංච සුඛාදානස්කන්ධය උපාදානස්කන්ධ පංචකය කියන්නේ දුක් දුක වේදනා දුක සංඥා දුක සංකාර දුක විඥාන බුද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අප අර විදිහටම බලන්නට පුරුදු වෙන්න ඕන මේ ඇතිවීම නැතිවීම මේ සත්පුද්ගල නැති ස්වરૂපය හේතුවට අනුය ඇති වෙලා හේතු නැතිනකොට නැති වී යන ආකාරය මේ රූපස්කන්ධයේ ඇතිවීමට හේතුවක් තිබුණා දැන් පවත්නාවේ මේ රූපස්කන්ධයේ පවත්නේ විශේෂයෙන්ම අප ගන්නා ආහාර මත ආහාර නිසා රූප ඇති වෙනවා ආහාර නැති වෙනකොට රූප නැති වෙනවා අපගේ හිත මත මේ ආහාර රූප ස්කන්ධේ පවතිනවා අපේ හිත සුබෝධමත් වෙනකොට රූප කායත් සුබෝධමත් අපේ හිත තරහ යනකොට රූප කායත් ඒ වගේම ඒකට අනුරූපව ඕලාරික වෙලා දැඩි වෙලා කළු වෙලා වෙනස් වෙනවා ඒ වගේම සීතෝෂ්ණ අනුවත් අපේ ශරීරයේ පවතිනවා සීතෝෂ්ණ වෙනස් වීම අනුවත් අපේ ශරීරයේ වෙනස් වෙනවා නැවත කර්මයට අනුකූලව මේ ශරීරයේ නිරූප කොට පවතිනවා කර්මයේ අනුමයි වෙනස් වෙන්නේ කර්මයේ දී යන කොට නිරුත් වෙනවා ඒ වගේම මේ සංසාරයේ මේ ගමන ආරම්භ කරන මේ ජීවිතය ආරම්භ කරන ප්‍රතිසන්දි විඥානයේ ගොඩබිමේ උද්ගත වූ රූපකද උද්ගත වූයේ ගණිත වූයේ අතීත කරපු කර්ම ශක්තිය නිසා අතීත සංසාරේ අල්ලා දෙන්න නිසා අපි අපේ මම මගේ කියලා මේ සංසාරේ ඇලිලා දෙල්ලා සිටීම නිසා මේ විදිහට රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව තරමද්දලෝ අපි අවබෝධ කරගන්න ඕනේ. මේ රූපස්කන්ධය වගේම වේදනාස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා ස්පර්ශය නිසා සංඥාව ඇතිවීමේ ස්පර්ශය නිසා මනසිකාවේ ඇතිවීමේ ස්පර්ශය නිසා විඥානයේ ඇතිවීමේ නාම රූප නිසා මේවා නැතිවීමේ ස්කන්ධ පංචකයේ නැතිවී යන ආකාරය පරමද්දවට අපි අවබෝධ කරගන්න ඕනේ. සමාන්තෝ යථාභූතං පදානාති යන්නට ඒ කොටසෝ කෙනෙක් අවබෝධ කරගන්නට ඕනේ. ඒකත් අවබෝධ කර ගැනීමට අපහසු කෙනෙක් ඇත්නම් මේ චේතස්සකාය මේ ස්පස්සකාය හය ගැන අවබෝධයක් ලබන්නට සිදු වෙනවා. ඒ කියන්නේ මේ චක්කුෂෝතෝ ධම්ම ජීවාකාර මන කියන අසකනාසේ දිය ශරීරයේ මනස කියන ආයතන සම්බන්ධය ඇති වෙන ස්පර්ශය. ඒ කියන්නේ බාහිර ඇහැට පේනවා රූපයක්, කනට ඇහෙනවා ශබ්දයක්, නාසයට දැනෙනවා ගඳ සුවඳක්, දිවට දැනෙනවා රසයක්. ශරීරයට ස්පර්ශයෙන් දැනෙන පොත්පත්යක් අරමුණු වෙනවා, මනසට මේ ධර්ම අරමුණු වෙනවා. මේ අධ්‍යාත්මික වශයෙන් ධායක වශයෙන් පවත්නා වූ මේ අරමුණු ඒ කියන්නේ අන අධ්‍යාත්මික ඇතුළ තමන් තුළ පවත්න දෙයක්, රූපයේ බාහිර දෙයක්, කන තමන් තුළ පවත්නා දෙයක්, ශබ්දයේ බාහිර දෙයක්, මේ විදිහට අධ්‍යාත්මික බාහිර වශයෙන් මීහා ආයතන හය පිළිබඳ කර්මක අවබෝධයක් තියෙන්න ඕන. මේ අධ්‍යාත්මික බාහිර ආයතන තුලින් අපේ සංකාණය තුල ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා ඊළඟට සමාධිමත්යෙන් දකින්න පුළුවන් නම් වඩා හොඳයි. මොකක්ද අපි රූපයක් බලනවා කියන්නේ? රූපයක් බලනවා කියන්නේ මොකක්ද මේ අපේ සංකාණය තුලම සිතක් ඇති වෙලා සිතක් නැති වී යාම. සිතක් කියන එකෙන් අදහස් ගන්න සිත් පරම්පරාවක් කියන අදහසයි. එතකොට සත්‍යයක් වෙනවා කියන්නේ මොකද්ද? අපේ සංකාලයේ තුලම සත්‍යයීමේ සිතුවිලි ටිකක් ඇති වෙනවා, සිතුවිලි ටිකක් නැති වෙනවා. ගන්ධසුවල බලනවා කියන්නේ මොකද්ද? මේ මේ ශරීරයේ ගෝධුව තුලම ඒක දැනීමේ හැඟීමක් ඇති වෙලා ඒ දැනීම මාත්‍රම කියනවා. ඒ වගේම තමයි පොත්බ්බයක් ශරීරයේ ලැබෙන ස්පර්ශයක් ඒ කියන්නේ ඒ ස්පර්ශවල අධ්‍යාත්මයේ ඒක දැනෙන සිතිවිලි ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. මෙන්න මේ කප්පිය අපිට ප්‍රහදින දකින්නකොට මේ බාහිර වශයෙන් දින රූප ශබ්ද ගන්ධ රස පොත්බ්බ ධම්ම කියන ඒවා ඇත්ත වශයෙන්ම ඇතුළත පවත්නා වූ මනසිකාර මාත්‍රයක් පමණක් නේද කියලා ගෝදී අපි ලබා ගන්නට ඕන. ඒ කියන්නේ රූපයක් දකිනවා කියන්නේ ඇතුළත පිටක් ක්‍රියාත්මක වීම. සත්‍යයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක්, ධර්මයක් අපි නියුම් කරනවා කියන්නේ අපගේ සංස්කාරයේ තුලම සිතුවිලි සමන්තරාවක් ඇති වී නැති යාම. එතකොට මේක ඇතුළ ඇතුළේම ක්‍රියාත්මක වීමක් අපේ ස්කන්ධ සංසිතිය තුලමයි මේක තියෙන්නේ කියන අවබෝධය අපි ලබන්නට ඕනේ. මේ මේ අවබෝධය ලබනකොට අර අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙදෙන දෙවීම අපේ සංකාමයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ මොකද්ද? අධ්‍යාත්මික බාහිර කියන දෙවියන් කියන්නේ ඒ දෙවියන් කියන සාස්කල් තමයි. මේ ඇත්ත ඇතිවෙන දකින්නකොට අධ්‍යාත් බාහිර අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැතුව වැදගත් භාවයේ තියෙන්නේ තමන්ගේ සංකාමයේ තුල පහළ වෙන සිටිවිලි මාත්‍රවල තමයි. මේක පැහැදිලිව තේරුම් ගන්න උත්තරින් ගැනීම ඉතාම ප්‍රයෝගී වෙනවා ඉදිරියට ගමන් කිරීමට. එතකොට මේ හැඟේ අපේ සිතන ඇති වෙන සිතුවිලි අපිම සංඥාවෙන් හෝ වැටීමකින් හෝ මේ අරමුණ ආස්වාද කරනවා. අපි හිතමු මෙතන සංස්කාරයක් දැකලා මම හිතුවේ අර අංගේ මේ අංගේ ගැන ඒ ඒ අංග සීගත කිරීමක් කළොත් ඒක හොඳයි කියලා හරි ඒක ලක්ෂණයි කියලා හරි ඒ කිසිම අංගයක් වෙන හොඳයි කියලා ලක්ෂණයි කියලා කියන්නේ මගේ හිත තුළ මම මේක ඇතිලා නැතිලා යන ධර්මයක්. බාහිර වශයෙන් මේකේ වටිනාකමක් නෙමෙයි මෙන්න මේ විදිහට තමයි ඇතුළෙන්මයි මේක ඇතුළෙන්නේ ඇතුළමයි ඇතුළ තමයි මේක නැති වෙන්නේ කියන මේ රහස ඉස්සලා අවබෝධ කරගන්න ඕනේ. මේ යක මේ තමයි තෝ යක කුතං සදානාදී සත්‍ය තුලින් අපි අත්දකින්නට ඕන ඒ ධර්ම කරුණා. එතකොට අපි හිතන කායක ස්පර්ශයක් දැනුණාට පස්සේ අපි හිතමු මුදු මොලොක් නැති මුද සුරතහක් වෙන ස්පර්ශයක් කියලා කාමරාවක් වූ පුරුෂයෙක් කොළඹියක් ඒ ස්පර්ශයේදී අපට දැනීම මාත්‍රයක් ඇති නැති යනවා. කාන්තාවක් පුරුෂයෙක් ස්පර්ශ වුණත් ඒ දෙන්නේ මාත්‍රය ඇති නැති කිය මේක වඩා මුදුලෝ සැකකාශි තව ස්පර්ශ දීන්නට පුළුවන් බාහිර ධාතුන් තුල ඒව ඇති වුණත් ස්පර්ශයක් ඇති දෙන්නේ මාත්‍රයක් ඇතිලා නැතිලා යනවා අප යම් කිසි මොඩක් ආශ්‍රේ මුලිනකට කාන්තාවක දිනුව පුරුෂයෙකු ගුරුවේ අන්දේක අපේ සංසාරයේ තියෙන සිතිවිලි දක්වති වෙන කී යනවා එතකොට කාන්තාවක ජීවෝ පිළිසිදුවේ ස්ථක්යක් ජීවත් බාහිර සත්‍යකව අන්‍ය දාන්ත දෙක ස්ථක්යක් ජීවත් ගැනීම මාත්‍ර ඇතිවීම හැර වෙන දෙයක් මේ තුල නැහැ කියන අවබෝධය අපට දකින්නට පුළුවන් නම් උසස් මාර්ගඵල ලාභීන්ද එහෙම මාර්ගඵල අපේක්ෂා කරන අයට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒක මොකද අපේ සංසාරයේ තුලමයි මේවා ඇති වෙන්නේ බාහිර වස්තු වල විශේෂමාර්ගයක් නැති බව තේරුම් යාමට. මේ විදිහට මේ සත්‍ය ආයතන හය පිළිබඳව කර්මක අවබෝධයක් ලබා ගැනීම සුදුසුයි. ඊට පසුව ඒක අපහසු කෙනෙක් වෙනවා නම් මේ දහස් පහක් වශයෙන් හරිගෙන අපරි දහස් වායෝ ධාතු තීජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා මේ රූප කොටස් සංකල්ප සංකල්ප සංකල්ප කොටස් හයකින් බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි බාහිර ආකාශ ධාතු ආකාශ කියන්නේ නිකන් කිසිවක් නැති මේ ඉස්සරහා තියෙනදී උඩදීන අහස නෙවෙයි ඒලා නිස්පාද තියෙන එකක් අහස තියෙනා නෙවෙයි ඉස්තරූපයේ ආකාශය මේ කටක් ඇතුලේ තියෙන නාසයක් ඇතුලේ තියෙන බඩවල් ආදී කුර ඇතුලේ තියෙන ආකාශයේ අංශයේද බාහිර ආකාශයත් සීසීමයි බාහිර ආකාශය ඇතුළත තියෙන ආකාශය අතර වෙනසක් නැහැ කියලා මේ ප්‍රතිගතින්නට ඕනයි දැන් කට ඇතුලේ හුලම් පුම්බාගෙන සුළුපොතවල් සැදතරෙන් ඉඳලා කට ඇරලා බලන්න එතකොට අර බාහිර ආකාශ ධාතුවයි අභ්‍යන්තර ආකාශ ධාතුවයි එකක් බවට පරිවර්තනය වෙන ආකාරයේ අත්දැකීමට පුළුවන් මේ අර ඉස්සෙල්ල ධාතු පහක් ගැන අපි කතා කළා මේක විතරයි කියන්න තිබුණේ ඒ කියන්නේ කතවියාකෝ තීජෝ ආර්ගන කතා කරලා විඥානය ගැන කතා කළා මේ ආකාශ ධාතුවත් ඊට පස්සේ අපි ඒක පිටර ගන්න ඕනේ මේ ආකාශ ධාතුව තුලයි මේ සූපස්කන්ධයේ තියෙන්නේ අපේ ශරීරයේ පුරාම තියෙන රෝම කූප කියලා ආකාශ ධාතුවේ තියෙන තැන්. මේ රෝම කූප වලින් තමයි දහදිය ගමන් කරන්නේ. දහදිය ගමන් කිරීමට නම් මනස විස්තරූපයක් තියෙන්න ඕන. හරියට නිවදයක් වගේ මේ ශරීරයේ තියෙන මේ හැම අතුරුදීයට තේම තියෙන්නේ උදාදී දුක කර බලන කන්නාදීකින් දුකෝ මේ ඇත්ත දකින්නට පුළුවන්. මේ රූප කොට තුල මේ ආරූප කොට පවතින මේ ආකාශයේ සුදේ කියන හැඟීම දැනගැනීමට පුළුවන් නම් ඒකත් මේ විදිහට බැරි කෙනෙක් ඉන්නවා නම් අධ්‍යාත්මික බාහිර වශයෙන් ධාතු වශයෙන් බලලා අට්ඨාරස ධාතු ඒ කියන්නේ ඇහැයි රූපයයි දක්ෂිඥාන ධාතුවයි තමයි සත්‍යයේ ශෝත විඥාන ධාතුවයි ආදී වශයෙන් අරමුණු හයට ධාතු 18 දෙවීම. ඒකත් කිරීමට බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකත් දැකීමට බැරි කෙනෙක් ඉන්නවා නම් මේ සමාධි මාර්ගයෙන් දකින්නට ඕනේ අට්ඨාරස මනෝසවිකාර කියන අපේ හිත ක්‍රියාත්මක වන ආකාර 18ක් ඒ 18න් අපි එකක් කියුවාම අනිත් ඉන්ද්‍රියයට වැඩි වුණාම 18 වෙන ආකාරයට හැදිලි සක්නා රූපං දේශා සෝමනස්සානියන් රූපං පුරිසිතති ධර්මස්සානියන් රූපං පුරිසිතති පෙක්ඛානියන් රූපං පුරිසිතති කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා එහෙත් රූපයක් දැකලා සතුටින් ඒ රූපේ නිමකනවා ඊළඟේම නොසතුටින් මේ රූපේ විමසනවා සතුටක් නොසතුටක් නැතුව ඒ රූපේ විමසනවා එතකොට ඒ නැතුණක් එතන දිනවා කනනාසේ දිය ශරීරයේ මනස කියන අනිත්‍ය මේ පහකට වෙනවාම ඉන්දියක් හරි ඒවා තුනක් 18ක් වෙනවා නිදී අපි දකින්නේ කොහොමද තමයි රූපේ දෙකීම නිසා රූපයෙන් දකින සිතක් පහළ වුණා ඒ සතිය පහළ වීම නිසා අපිට පස්සේ ඇති වුණා ඒක තුළින් තමයි අපි මේ විචාරණය කරන්නේ සුඛය හොඳය නරකය මඳහත්ය කියලා. මෙහිදී සත්‍ය සමුප්පාද ධර්මය අවබෝධ වෙනවා. එතකොට යථා භූතම් පදානාති කියන එකදී සත්‍ය සමුප්පාද ධර්මයක් අපට ටිකක් හෝ අවබෝධ වී සිටින්නට ඕන. අටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ වෙන ආකාරය එක එක යෝගාවචරයට විවිධ ආකාර විදිහේ අවබෝධය ලබන්නේ. සමහර අපේ තරමට සමහර මුලින්දල අදට සමහර මැදින්දල අදටද අදින්දල ආපහු මැදට එනවා සමහර මැදින්දල මුලට යනවා මුලින් මැදට එනවා. ඒ කියන්නේ ඒ ඒ පරිස්සම් පාල ධර්මයන් ආයන්පස්සනා වේදනා විස්සාන ධම්මාන කියන අනුපස්සනා හතර තුලින් කවර එකකදී හෝ ඇතිවෙන්නට පුළුවන් ඒ කියන්නේ දැන් අපි වේදනාව අනුපස්සනාව ගත්තොත් වේදනාවක් දැනෙනවා දැනෙනකොට වේදනාව හිත වේදනාවක් නම් ඇදීමක් දුක් වේදනාවක් නම් ගැටීමක් ඇති වෙනවා මේ මේ වේදනාව ඇතිවෙන්නේ කොහොමද ශරීරයේ තුල මේ ඉන්ද්‍රියන්ට පස්සේ හැදීම නිසා පස්සට ගමන් කරන පුද්ගලෙක් ඉන්නවා නම් මේ ශක්තිය ඇතුලේ කොහොමද ඉන්ද්‍රියන් සිටින නිසා අසකනාශය ආදී ඉන්ද්‍රියන් තුනේ කොහොමද නාම රූප ඇතිවෙච්ච නිසා නාම රූප ඇතුලේ කොහොමද ප්‍රතිසන්දි විඥානයේ ගෙන නිසා කියලා පස්සට ගමන් කිරීමක් ඇති වෙනවා ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්නේ කොහොමද කියලා අතීත සංස්කාරය අතීත භවයේදී ඇති වූ ශක්තිය දකිනවා ඉදිරියට ගමන් කරන පුද්ගලෙක් ඉන්නවා නම් මේ වේදනාව ඇති වෙච්ච ගමන්ම ඒක පිළි තණ්හාවක් ඇති වෙනවා මේ දුක් වේදනාව නැති කිරීමේ අපේක්ෂාවක් ආශාවක් සුඛ වේදනාවක් ඇලෙන ආශාවක් ඇති වෙනවා මේක වේදනාවක් යාතනවා කියන එක ඒ තණ්හාව තුළින් ඒක අපි ග්‍රහණය කරනවා උපාදාන කරනවා ඒ උපාදානයේ අනුව අප කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා ඒකට කියන්නේ බව කියලා මේ බවටත් මේ බව මරණ මොහොතේදී දීපත් වෙනවා ඒ ශීපත් වීම නිසා මේ ලෝකේ පහළ වෙන ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවායි කියලා මේ ජීවිතයේදී පහළ වූ ප්‍රතිසන්දි විඥානයට අපේ සිිතේ යොමු වෙනවා අභිච්ඡ සංස්කාර චක්‍රය මේ ආකාරයෙන් සැරිසෙන ආකාරයේ යථා භූත වශයෙන් ඇත්ත ඉඳ දෙකකින් මේ සමාධිමත් සිිතකින් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන් මතක තබා ගන්න පටිච්ච සමුප්පාදේ කියන්නේ සොත්වල ඇති ධර්මයක් නෙවෙයි අභිධර්මයේ ඇති ධර්මයක් නෙවෙයි මේ ශරීර කෝපය තුළ ක්‍රියාත්මක වන ආකාරයයි පටිච්ච සමුප්පාදේ කියන්නේ මේ ශරීරයේ ක්‍රියාත්මක වන නාම රූප පරිච්ඡේදේ නාම රූප දෙක ක්‍රියාත්මක වන ආකාරය අප තුලයි ඒක තියෙන්නේ අප විසින්මයි අප විසින්මයි ඒක දත යුත්තේ අපේ ලෝකකමට අනුවයි මේක දිග්දර්ශින්නේ අපේ ප්‍රඥාවට අනුවයි ඒක සිටින්නේ අපේ ප්‍රඥාවට අනුවයි ඒක නතරවන්නේ මෙන්න මේ தත්ත්වය අපේ යථා භූත தත්ත්වය තුළින් දකින්නට ඕන දැන් නම් භාගයක් විතර ගිහිල්ලා කියන්න වෙලා නැහැ තව කවුරුන් දෙකක් කියන්න ඊළඟට මේ යථා භූත தත්ත්වය තුළින් ඉතින් දුක්ඛන්ති යථාභූතං පදානාති යං දුක්ඛ සමුදයෝති යථාභූතං පදානාති යං දුක්ඛ නිරෝධෝති යං දුක්ඛ නිරෝධගාමිනී සම්පදාති යථාභූතං පදානාති කියලා මේක දුක්ඛ සත්‍යය ඒ කියන්නේ මේ නාම රූප සම්පදායේ පැවැත්මම දුක්ඛය මේ සංසාරේ යන්තා දුක් විඳනම් දින්දේ කුමක් නිසාද අනන්ත ප්‍රමාණ සංකාරයක් තිස්සේ අවිද්‍යාදී මහා නරකාදීද පිච්චි පිච්චි නිගෙන බැරිමින් අපි කල්ප ගණන් දුක් විඳා ප්‍රේතෝ ලෝකවල කන්ට දුන්න නැතුව අදුවක් කන්නවත් නැතුව සීතලින් ගැලි ගැලි සංසදෝ ආදී ශේෂ ඇවිදින් සංසදිකක් වෙමින් ඇවිදින් මහා දුක් විඳා ඉතින් ත්‍රිසංසප්තේ අනන්ත ප්‍රමාණ දෙක්කින්දී අපි ගමන් කළා මේ මනුෂ්‍ය ලෝකයට කලාතුරකින් පිනවා ආවත් උසන් දවසේ සිට මේ මොහොත දක්වාම දුකක් මේ යන්නේ මේ දුක නැති කිරීමට අපි ඉල්ලව මාරු කරනවා මේ දුක නැති කිරීම සඳහායි අපි ආහාර ගන්නේ මේ දුක නැති කිරීම සඳහායි අපි විඳාගන්නේ මේ සෑම දෙයක්ම කරන්නේ ඒකයි ඉතින් දුක තියෙන ජීවත් වන්නේ දුකකින් මරණයට පත්වන්නේ දුකකින් මේ සංස්කාර කෝපය තිබෙන තාක්කල් මේ සංස්කන්ධ ලෝකයේ පවත්නාත්තා කල් මේ දුකින් ගැලවීමක් නැහැ මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යය යම් තාක් දුකක් තියෙනවා නම් ඒ දුක කියන්නේ නැවත නැවත කාලේ ඉපදෙච්ච නිසා මේ භවංග චිත්ත පරම්පරාවේ දැත්මන දුක මේකේ නැලත්මයි ඒකාන්ත සතිය කියලා දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධයක් අපි ලබන්න ඕන. තවත්තම් දුක්ඛං අත්වත්තං සුගන්ධේ සම්පතේ නානං පැවතීමම දුක සතර ගැනීමම දුක මේ සංඝාරංග චිත්ත පරම්පරාවේ නැවතීමම සුඛයක් කියලා නිර්වාණය පිළිබඳව ඥානයක් සම්පතේ ඥානයක් අපි ලබන්න ඕන. මේ දුක්ඛ ඇති කරන හේතුව අවිද්‍යාව මූලකම නැත්නම් යොදවීම තුළින් අපි මේ සංස්කාරයන් මමය මගේ කියලා බ්‍රාහ්මණය කරලා සංහාවෙන් දිනලා නැවත නැවත ඉදීමට ආශා කරමින් තියෙන මූලකම බව අප අවබෝධ කරගන්නට ඕන. මේ දුක නැති කරන මාර්ගය කුමක්ද? මේ ඒකාන මාර්ගෝ සතර සතිපට්ඨාන ධර්මයේ පූර්ණේ කියන ඒනර දිනමාර්ගයකින් මේ ත්‍රිශිෂ්ඨා පූර්ණේ නර දිනමාර්ගයකින් නිමිමම් මඟ යන්නට බැරි බව අපි දකින්න ඕන. ඒ වගේම යථා යථා භූතන් දකින්නකොට ඇත්ත ඇති කියන දකින්නකොට මේ සංස්කාර ලෝකය සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. දුක් වශයෙන් දකින්නට ඕන. අනාත්ම වශයෙන් දකින්නට ඕන. අනිත්‍ය දර්ශනය දකිනකොටම අනිත්‍ය දර්ශනය තුළින්ම අපිට අනාත්ම දර්ශනය අවබෝධ කරගන්නට පුළුවන්. මේ අනාත්ම දර්ශනයෙන් සුරව අතුම වශයෙන් අපිට සෝවාන් මාර්ගයට ලබා ගන්නට බෑ. ඒක නිසා දිගින් දිගට අපි කතා කරන්න කියන්නේ නෑ මේ සමාධිමත් සිතකින් නින්න මේ ධර්මයි අපි අවබෝධ කරන්නේ. මේ ධර්ම අවබෝධයෙන් තුලිනුයි අපට නිර්වාණ අවබෝධය ලැබෙන්නේ. සංසාරයේ අපි මේවා අවබෝධ කරගෙන ඉඳී නම් අපට මේ ධර්මස්කරණය කරන කාලය තුළදීම එවැනි අවබෝධයක් මේ ජීවිතයේදී අත්පත් කර නොගැනීමක් ධර්මාවබෝධයක් ලබන්නට පුළුවන් වෙනවා. ඒක නිසා දැන් අපි භාවනාව සමාධන් චිත්තං කොටස කරන ආකාරය ගැන විස්තර කරන්න මේ කරනකොට ඒ සමාධියකට විදපත් කරගන්නට පුළුවන් අය පරිකර්ම සමාධියටපත් කරගන්නට පුළුවන් අය පරිකර්ම සමාධියෙන් දැන් සිට පවත්වන්න උපචාර සමාධියට පිටපත් කරගන්නට පුළුවන් අය ඒ තත්ත්වයට පිටපත් කරගන්න අර්ථනා සමාධියකට ධ්‍යානයකට පිටපත් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ තත්ත්වයට දැන් පිටපත් කරගන්න. ඒකට මේ පරිකාණ සමාධියේ සිටින පුද්ගලයාගේ සකන් සාමකයකට මේ දේශනේ පොදී අපි ආශාස පාශාස දෙක සිහිය නිවවගෙන ආශාසයට ආශාස කියලා නැවත නැවත අරමුණේ සිට නිවවගෙන නිවවගෙන යනවා මොකටද අර අරමුණේ සිට මිනිසුනේ ඒකබ්බතාවයේ දැකීමද හැකියන තෙක් මේ ඒකබ්බතාවයේ දැකුවාට පස්සේ දුටුවාට පසුව අපි ආශාස ප්‍රසාද විදී අපේ අරමුණට ගන්නේ මෙන්න මේ සමාධිමත් ස්වરૂපය සමා තමා ලබා ඇති සමාධිමත් ස්වરૂපය සමාධිමත් ස්වરૂපයේ දෙස බලමින් අපේ ආශාස ප්‍රසාස පිහිට නිවෙනවා ඒ කියන්නේ අරමුණ සමාධිය අරමුණේ කද්දතාවය ඒක දකින්නේ වෙනස් සිදුවීම ඇත්ත වශයෙන්ම මේක කරන්නට පුළුවන් වන්නේ සති සම්පජන්‍ය දිනු කෙනෙකුට මේ කොටස තියෙන ඥානන් වහන්සේ දේශනා කළ ආනාපාන සමාධි භාවනාවේ චිත්තාන්තරණා කොටස දේශනා කරනකොට නාන ආනන්ද මුත්තස්සදිකා සම්පජානස ආනාපාන සමාධි භාවනන් පදාමි කියලා ආනන්දය මේ මුත්තස්සදිය සතිය නැති සම්පජාන්‍ය නුවණ නැති කෙනෙකුට මේ කොටසම වදාරන්නේ නැහැ කියලා මෙතෙක් භාවනාව සාර්ථකන්දමින් කරගෙන ආවා නම් මේ ඇයිද මේක දර්ශන කාරණාවක්. ඒක නිසා මේ සබ්දකාරී දේශ බලනවා පරිකම්ම සමාධිය දේශ ඒ කන්නතාවයේ දේශ බලමින්ම ආස්වාද බැරි ඒක දේශ බලමින්ම මානසිකාරයේ දිනවනවා. මේ මොහේ වෙනකොට අපිට පේනවා ඒ ඒ කන්නතාවයේ නිතර නිතර වෙනස් වෙන වෙනස් වෙන යන ධර්මයක්. ආස්වාද කරනකොට තිබුණු ඒ කන්නතාවයේ සාක්ෂාත් කරනකොට එනවා. සාක්ෂාත් කරනකොට තිබුණු ඒකාන්තතාවය ආශාසය කරනකොට එනවා. මේ අනිත්‍යතාවයේ ඉස්සල්ලාම අපිට කර්මද්දුලට ලැබෙනවා. මේ දෙකේ දෙකේ නැතනම් කාර්මික සිත මුල වෙනකොට ආශාස කිරීමේ මුල් අවස්ථාවේදී දුණු ඒකාන්තතාවයට වඩා සුබර ඒකාන්තතාවයක් මධ්‍යම අවස්ථාව වෙනකොට ඇති වෙනවා ඊටස්තරදා ඒකබ්බතාවයක් අවසානයේදී වෙනකොට ඇති වෙනවා ඒ කියන්නේ ඒ ඒකබ්බතාවයේ සමාත්මක ස්වરૂපයක් නිරන්තරයෙන් එක ආශාස කර්ෂාස ප්‍රෙන්දක් තුළ පවා වෙනස් වෙදී වෙනස් වෙදී වෙනස් වෙදී යන තාක්ෂාසේ තුළ මේ ආකාරයෙන් වෙනස් වෙනවා දැන් අපේ හිත ඉන්න ඉන්න සමාධියට බහිනවා අපේ අරමුණ මොකද්ද හිත හිතටම අරමුණු කරමින් කරන ලබන භාවනාවක් සිතින් නැතික දකින්න කරන ලබන භාවනාවක් මේ විදිහට අරමුණ පිටින් පිටට පිටින් පිට දියුණුවේගෙන යනකොට අපේ සිත සමහර විට උපකාරකත්වයට ඇති සමාධිපත්තිය දියුණුවෙන්න පුළුවන්. එතකොට පැහැදිලිවම පේනවා මේ පරිකල්ම සමාධියට වඩා ප්‍රබල වෙනසක් උපකාර සමාධිය අවස්ථාවේ තියෙනවා. පරිකල්ම සමාධිය ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයක්. ඒක ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්මයක් කියලා වැටහෙනවා. මොකද ඊට වඩා සුඛ සහගත සාපසහගත ප්‍රීති සහගත ඒ ඒකද්දතාවයක් අපි අත්දකිනවා මොකද උපචාර සමාධියේ වැඩි බොහෝ ශාන්තයි ප්‍රණීත නිසා. එතකොටම ඒකේ තුල තවත්නා වූ අනිත්‍යතාවයේ අපි දැක දැක ඒ ඒකාන්තතාවයේ අපේ මනසිකාරයේ ධාරගන්නින් අපි භාවනා වීර්යය කරේ. මේ ඒකාන්තතාවයේ අපට ඕන විදිහට තවත් අංග සමාහිත දෙරිනවා ඒක නැති වෙනවා බාහිර අරමුණක් ආවට පසුව ඒක අපට තේරෙනවා මේකේ කන්දභාවය අපිට ඕනේ විදිහට සමස්තන්න පුළුවන් ධර්මයක් නෙවෙයි අපි කොටෙක් කරන්නේ උත්සාහ කළා මේ කන්දභාවය ඇතිවෙලා නැතිවෙලා යන ධර්මයක් අපේ ධර්මයක් නෙවෙයි අපට ඕනේ විදිහට පවත්න්න පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා අනාත්ම ලක්ෂණය සමන්තරට අවබෝධ වෙනවා ඒ වගේම මේ ඒකාග්‍රතා චෛතසිකය නැත්නම් මේ සමාධි ස්වરૂපය අපි ඇති කරගන්නට මහන්සියක් ඇති කරගත්තාට පස්සේ නැතිවීමත් විපරිණාමයටපත් වීමත් වෙනස් වීමත් දෙක දකින්නකොට මේක දුකයි. මේකත් මනස්කාර මාත්‍රයක් සංඥා මාත්‍රයක් මේකත් සංස්කාර මාත්‍රයක් සංස්කාර තුල සැබෑනීම නැක්ෂට සැපතක් නැහැ කියලා මෙන්න මේ ඒකත්වතාවයේ සමාධිමත් ස්වરૂපය අපි දකින්නට ඕනෑ දුක් වශයෙන් තියෙනවා. අත්‍යවශ්‍යයෙන්ම මේ භාවනා කරන්නේ පටන් ගන්න ඉස්සෙල්ලා අධිෂ්ඨානයක් කරලා භාවනා වාග්යනි හොඳයි. යම්කිසි පුද්ගලයේ මාර්ගඵලයක් දැන් ලබා ගැනීම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා උපරිමාර්ගය ලැබේවා කියලා අධිෂ්ඨාන කරලා මේ සමාදාන චිත්තං ප්‍රත්‍යයෙන් නගරත නිර්වාණ්‍ය අවබෝධයේ වාසීන අදිෂ්ඨාන තේක කරගෙන බහිනාවේ සිදුවෙන්නට ඕන. විශේෂයෙන්ම නැත්නම් මෙන්න මේ අවස්ථාවේදී මේ සමාධියෙන් ඇතිවෙන ප්‍රීතියට සිටේට අපි ඇදීමක් ඇති කර ගන්නවා. අපේ නොදැනුවත්වම ඒකට බැඳීමක් ඇති කර ගන්නවා. මේකට උපේක්ෂණ ධර්ම වර්ණා ධානය විකමන්තිය කියලා. මට මතකයි උද්දේශ විසංග සූත්‍රයේ මධ්‍යම නිකායේ දේශනාකට වඩා තිබෙනවා අර කලින් ධ්‍යානයේ සම්වැදි බුද්ධයේ පුරා ඒකේ තියෙන විවේක දීර්ඝයික සුඛයට ගති වෙනවා මේකෙන් පීඩිත ප්‍රසාද ගතිතා නිබද්දා සංයෝජන සංයුක්තම් කිය. ඒකට ඇලෙනවා ඒකට බැඳෙනවා ඒකම නතර වෙනවා ඒක අත්හැරල යන්නද බැරිකත්ක් උද්ගත වෙනවා මේ අදිෂ්ඨානය ඉතිරි නැත්නම් මොකද ඒකේ තියෙන ආශාදිය ඒකේ තියෙන ආදීනවය ඒක සංස්කාර බව අපිට දකින්නට බෑ විදර්ශනා එකක් විදර්ශනා නුවණක් අපිට පහළ වුණේ නැත්නම් ඒක වෙන්නේ මොකද්ද අර සමාධි ඇයි අපි සමාධි සිටේ ඉන්නවා අපි එතනමයි ඉන්දෙක් සංසාරයේ පුරා අපි මේ ඥාන කිත් උපදවලා තියෙනවා. ධර්ම ලෝකවල නිරූපිත කෙනෙක් මේ සින්නත් අතර නැහැ. ඒ එදා ඒ කිච්චේ සත්‍යං අදකෝ අදකප්පත් නෑ ඒවා අනිත්‍ය ධර්ම ඒවා ආස්වාද නොකලියුත් ධර්ම ඒවා බලකලියුත් ධර්ම ඒවා සංස්කාර ධර්ම විසංඛාර සංස්කාර නැතිව නිවන එහෙම නැති වෙන ධර්මයක් නෙවෙයි. මේ විදිහට අපගේ ඒ ඒකත්තාවය සමාධිමත් භාවය සමාධන සිිතේ දකින්න නැවත නැවත භාවනාවේ ජීවනා බුද්ධාගෙන ඉන්නකොට මේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අපිට ලැබෙන්නේ කියලා. මේ අවබෝධයේ ඇති වෙනකොටම මෙන්න මේ විදිහට පිළිපදින්න දැන් යම් කිසි කෙනෙකුට මේ භාවනා මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළදී මේ අත්දැකීම දැන් දැකලා තියෙනවා නම් මේ විදිහට බලන්න මෙන්න සමාධන සිිතේ ඒකත්තාව සිිත කියලා ඒක දිහා බලන්න නිදින ඒක අර්ථකා සිත කියලා බලපිසිත කියලා ඒ බලපිසිත දිහා දවසක් තරම් මනසින් බලන්න මෙන්න ඒක බලපිසිත කියලා ඒ බලපිසිත දිහා නැවත බලන්න දැන් පසකින් සමාධිමත් සිත ඒක දකින්න සිත තවත් පසකින් ඒ දැකපු සිත තවත් පසකින් මේ නැද තියෙන සත්‍යය කුමක්ද කියලා බලන්න මේ මැද ශිෂ්‍යරූපයන් මේක මේ సంతාන වලට පිළිගන්නට ඕන අවබෝධ වෙන්න ඕන හරියට මේක අත්දැකලා මේ ධර්ම ශ්‍රවණය කරන්න මේ ශිෂ්‍යරූපයත් අනිත්‍ය ධර්මය සියලුම සංස්කාර ඉවත් වූ නිර්වාණය ශාන්තයි කියලා මෙතෙන් නිසිතන්න එතකොට නිවන දෙන්නපත් වේවි මේකේක අපිට ධ්‍යාන ආදී මා අංග නැති කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට පුළුවන් නිතරලා පහසෙන් මේ ධර්මයේ අත්දකින්න පුළුවන් ධ්‍යානයක් තියෙන කෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේ අනුත්තර නිකායේ නවක නිපාතේ ධ්‍යාන නිශේෂෝත්තරයේ මේ විදිහට වදාගෙනවා පඨමං පහං වික්ඛේ ධ්‍යාන නිස්සාර ආසනං කරා වදාමි මහණෙනි ඵලේ ධ්‍යානයක් නිසා මම ආශ්‍රය ක්ෂේත්‍රලා ගහත්භාවය ලබනවායි කියලා වදාගෙනවායේ දෙවන ධ්‍යානයක් සීල ධ්‍යානයක් හතරවෙනි ධ්‍යානයක් වශයෙන් තියෙන හදාරනවා අරූපාවචරයක දෙක තුන හතර කියන ධ්‍යාන හතරකට එහෙම වඩාලා සංඥාවේ හිත නිරෝධයටත් ඒ විදිහට නිරෝධ සමාපත්තියටත් ලබා වෙනවා. මේ වඩාලා බුදු ධ්‍යාන මාසීෂේ දේශනා කරනවා මේ කොටස ධ්‍යාන ඇති කෙනෙක් හිතේනම් මනමින් අහන්න මේ ධර්ම ශ්‍රවණය කළන කාලය තුළදී මේ ධර්මයේ දැක්කොත් ඒ අයට මේ භූමිය තුළදී මේ ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය ඒකාන්ත වශයෙන් උදා වෙනවා කියලා මම මේ ධර්ම ප්‍රකාශ කරනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේක දේශනා කරනවා. පඨමං සම්දික්කේ ධානනිස්සය ආසවනම් කරන් බදාමි කී යන්තං උත්තං කිංචේතං පරිචෝත්තං මහණෙනි පළවෙනි ධ්‍යානයේ ආශ්‍රය කරගෙන මේ ආශ්‍රය ශීලලා අත්හාරි ලබනයි කියලා යමන් තමක් කියලා නම් ඉදම් සම්මුත්තං කිංකේ සම්පරිස්සවත්තං ඒ කීවේ කුමක් විශාද ඉදිරිපිටේ විකුණේ කියන සාමයේ කියලා කුසලයේ ධර්මයේ සරිත සංකල්පයන් ජීවිතම් දේශනම් කරන ධ්‍යාන උප සම්පදේ නිරති මේ ශාස්ත්‍රයේ කලපුහෝ වික්ෂෝපයෙන් කියන අදහස් කරන ශිවණ පිරිසම මේ පළවෙනි ධ්‍යානයේ සමාදිනවා මේ නැත්නම් වැඩිලා මෙන්න මේකට දැන් අත්දකින්න සෝදදීව සත්‍යෝති ඒ ධ්‍යානයේ යමක් ඇත්ත සෝදදීව යම් නිරව කියන කයදීව කියන්නේ ඒ දදීව සත්‍යෝති යමකීද රූපගතම් විඥානගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් මොකද වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධ වූ ධර්මයක් ඇද්ද? ඊටන්නේ යන්නේ ඒ ධර්ම අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ ශබ්දතෝ අදතෝ ආබාධිතෝ සලෝතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ සමුප්පස්සති අන්නේ ධර්ම අනිත්‍ය වශයෙන් බලන්නය දුක්ඛ වශයෙන් බලන්නය අනාත්ම වශයෙන් බලන්නය ශූන්‍ය වශයෙන් බලන්නය කවකට කියන්නේ කියනවා මේ ඇත්ත වශයෙන්ම මෙතන කත්තා දීශාකාර මහා භාවනාව කියලා ප්‍රසම්බිදා මධ්‍යේ ගන්නනා භාවනා පද හතක් මේ හතෙන් තව 11ක් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අරගෙන තියෙනවා මේ දේශනාව. ඒකට මේ කත්තා දීශාකාර මහා භාවනාව පිළිබඳ අවබෝධයක් ලැබීමට නම් මේ තුන්වත් අයට නම් කියනවා අර ඒකානේ චන්ද්‍රමල් ස්වාමීන් වහන්සේගේ නේනකට සත්‍යානිසාකාර මහා විපස්සනා භාවනා කොට අ르ගෙන කියවන්නේ කියලා. ශාස්ත්‍ර සම්පූර්ණ දැනුමක් නොදෙන්නත් ඒ දැනුම අදු වශයෙන් සෝවාන් මාර්ගය ලබා ගැනීමටවත් ඒකාන්තයෙන්ම ඇති ප්‍රමාණයක් ඒ සංක සම්පූර්ණ නැහැ නමුත් ඒකට බොහෝ දුරට සාර්ථකයි බොහෝ දුරට උසස් ඒ නිසා ඒකට අරගෙන කියවන්න මේ අතිශාකාරී විපස්සනා මනසිකාර අපි නිරන්නේ කොහොමද කියන එක දැකීමද මෙතෙන්දී අපි දැක්කේ අනිත්‍යව දුක්ඛව රෝගතව වන්නතෝ ආදී වශයෙන් දැක්කන කොටස් වලින් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ ශූන්‍ය වශයෙන් බලන්නේ කියන එකයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනට අනිත්‍ය කියන පද 37ම ඇතුළත් වෙනවා ඒකම විවිධ පිටින් පමණයි. ඒකකොට මේක හරියට දකිනකොට අනිත් ධර්මයක් දැක්කා වෙනවා. දැන් ඒ පළවෙනි ධ්‍යානයේ ඉඳලා ඉනි කියන රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ. මේක බලන්නේ කොහොමද? ධ්‍යානසිත මෙහෙම තියනවා. ඒ ධ්‍යානසිත පිළිගීම මේ ධ්‍යානසිත තියෙද්දීම මේ ධ්‍යානසිත තියෙන රූපස්කන්ධය මෙන්නේ කියලා පැත්තකින් බලනවා. මේක අදාළවන්නේ රූපාවචර ධ්‍යාන වලට තමයි අරූපාවචර ධ්‍යාන වලට අදාළවන්නේ නෑ. ඒ රූපක අස්කන්ධය කියලා ස්කන්ධ පංචකයේ දෙක බලනවා බලලා ඒක අනිත්‍ය යන ආකාරයේ අනාත්මය යන ආකාරයේ අනිත්‍ය දෙලෙන අපිට කියනවා මේ හැමෝම දකින්නකොට බුදුරජාණන් වහන්සේ සෝ ඒ ධම්මේ සිතං පටිවාපේති ඒ ධම්මයන්ගේ සිත නවත්තන ඒක මම පස්සේ විස්තර කරන්න සෝ ඒ ධම්මේ සිතං පටිවාපේත්වා ඒ ධම්මයන්ගේ සිත නවත්තලා ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ වශයෙන් බලන් ධම්ම නවත්තලා අමතාය දහත්වා සිත්තං උපසංහරති යස්වාමි දේශිතසිත නිරවණා කොන්ද ඒකං සංදං ඒකං තනේතං යද්දං සබ්බ සංඛාර සම්සෝ සම්බුපටි පදේශබ්බෝ තන්නතේ විරාගෝ නිරෝධෝ විස්සානං කියලා ඒකත් පස්සේ ඉස්සර කරන්න අන්න එතකොට සත්‍තිකෝ ඒ පළවෙනි ධ්‍යානයේ සිටලා ආශ්‍රාණං සම්පාපනාති ආශ්‍රයන් ශේකලා රහත් වෙනයි කියලා බුදුන් වහන්සේ ඒ ගානන්ත සූත්‍රයේ දේශනා කරලා ලෝකේ ආත්මනන්තයන් වදාන්නේ යම් පිළිපුත්‍රේ කාර්යක්ෂේත්‍රයේ නැත්නම් මේ ක්‍රමයේ අනුගමනය කිරීමේ සංගණන ඕරම් භාග්‍යන සංයෝජනනම් පරිච්ඡා ඕරම් භාග්‍ය සංයෝජන පහ නැති කරලා ඒ කියන්නේ සක්කාය දිට්ඨි පිටා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනයි කාමරාග පරිදේ කියන සංයෝජන දෙකයි නැති කරලා මේ බෝධාතිකෝ හෝති සත්‍ය පරිනිබ්බායි අනාවත්ත ධම්මෝ තස්මා ලෝකා දක්ෂිණ ලෝකයේ ඉපදිනවා නැද්ද මේ ලෝකෙට ඉන්නේ අනාගාමී වෙනවයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒකත් අර විදිහට අර ධ්‍යානයේ සිටින්න රූප වේදනා සංඥා සංකාර අනිත්‍යතාවය යම් කිසිමකට ලැබෙන්නේ ඒකේ නවත්තන නවත්තන්නේ කියලා තේගන්නේ චිත්තන්තති ආපේති නවත්තන්නේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. කොහොමද මේක නවත්තන්නේ? මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ ධර්මයන් දැකලා මේ ධර්ම පහ වෙන් කරන ආඥාන සිටින් වෙන් කරන්නේ කොහොමද? මෙන්න වේදනාව මෙන්න සංඥාව මෙන්න සංඛාරය මෙන්න මේ ක්‍රියාන් සිට තුළ තියෙන විඥානය කියලා වෙන් කරනවා. ඒ දිනු කරනකොට නැද සිස්සුලුට මේක අවබෝධයට අපිට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අන්න එතෙන්දී මේ ධර්මයේ චිත්තම් කටවාපෙත්තා මේ විදිහට සිත නවත්තලා අමතාය ධාතුවා චිත්තම් සංවර්ධේ නිවන් පිණිස සිත මෙහෙවනා කොහොමද? ඒ සංසංතං ඒ සම්පණිතං යදිලං සබ්බ සංඛාර මේ මේක සංස්කාර ධර්මයක් මොකද මේ සංස්කාර ධර්මයේ ශූන්‍ය දර්ශනේ ඒකත් මේක සමිතෝ පිළිදුන සංස්කාරයන් නිරුද්ධ වී යන නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි කියලා මනස්කාරය පිටින් යොමු කරනකොටම ඒකාන්ත වශයෙන්ම සිත අර ඒ කියපු තත්ත්වයකටපත් වෙනවා නිවන සිත නිවන සිතට අරමුණු වෙනවා ඉතින් යම් කිසි කෙනෙක් ඥානයක සිටිනා නම් මේ தත්ත්වය අවබෝධ කර ගැනීම ඉතාම පහසුයි එහෙම නැති කෙනෙක් අර මුලින් කී විදිහට අවබෝධ කරගන්නට ඕන ඒ නිසා මේ කිනුත් අය මේ දේශනාව අහලා මේ භාවනාව අත්දකින්නට ඕන. අද අහලා ලැබෙන ඉඩයන කොට ඒවා පැත්තකින් කියලා ඉන්න බෑ. දවසකට පැයක් දෙකක් හෝ ලැබෙන ලැබෙන කාල වේලාව අනුව මේ භාවනා කොටස් තුන කරගෙන බඳුන කරගෙන ඉන්නට ඕන. එහෙම වුණාට පස්සේ තමයි මේවා අදින් අදිය දිනු වෙලා අපට මාර්ගාවබෝධයක් ලබා දීමට තරම් දිනු සත්‍යයකට මේ විමුක්ත කරපාතිය ධර්ම අපේ සංස්කාරය තුළ අනුවර්ධනය වන්නේ. ඒ කියන්නේ නිවනට අවශ්‍ය ධර්ම අපේ සිත තුළ වැඩෙන්නට ඕන. එහෙම වැඩි වෙන කිසිම සෝවාන් සත්‍යයේ මේ සංස්කාර නිරෝධය මේ අමත ධාතුව අවබෝධයක් ලබන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මම ආශිර්වාද කරනවා මේ කිනුවත් අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයෙන් ඒකාන්ත වශයෙන්ම මෙතන උපරිතන්නේ බුද්ධෝෂිතී නම් ඒ කියන්නේ ධමවා ධර්මයේ අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඥා සම්පන්න වූ පාරමිතා පුරා ඇති කෙනෙක් නම් මේ භූමියේ ලැබෙන මේ භාවනා කරන කාලය තුළදී මම ධර්මය අවබෝධ වේවා කියලා. සම්පූර්ණ විපරිතන්නේ පුද්ගලිකී නම් ඒ කියන්නේ වහවහතන් කියන උද්දක ගැනීමට සංසත්තියක් නෑ අවුරුදු 10 12ක් තරම් භවනාවක් කරලා වූ අවබෝධ කිරීමේ සත්‍යයක් ඒ පුද්ගලයන් සිදී නම් ඒ විපරිතන්නේ පුද්ගලයන්ට මේ ධර්මයේ එදාට අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා යම් කෙනෙක් උපේතන විකන්නේ වශයෙන් ඒ කියන්නේ අවුරුද්දක් හදලා තමයි දොස් මේ භාවනාවේ යෙදීමේ නීතියේ නිදහසේ අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇතනම් වාසනා සත්‍යයක් සංසාර නිශ්චයක් නම් උන්ට ඒකාන්ත වශයෙන් එක්ක දොස් ඒකාන්තයෙන් නිවන අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම සතරම් පුත්‍රයන් සිටිනවා නීතියේ විද්‍යාකාරයන් භාවනා කරලා නිවන් අවබෝධ කර ගැනීමට බැරි අය ඒ අයට කවදා හෝ දවසකදී මේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාවේ කුසලයේ ඒකාන්ත වශයෙන් හේතු වේවා උපනිශ්‍රේ වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සම්බයි මේ තුනත් දැනගෙන ඉන්න විනාඩි 15ක් භාවනාවේ නිරත වෙන්නට අපි භාවනාවේ නිරත වූාට පස්සේ විද්‍රා ධර්ම සාකච්ඡාවක් වශයෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ භාවනා කරන කාලයේ සිට සම්පූර්ණ භාවයට සම්පූර්ණපත් කරගෙන අදාළම මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට දෙවිවාදීන් අදහස් ඉදිරිපත් කරගෙන මේ ධර්මනාදී ඉදිරිපත් වෙන තමයි ප්‍රයෝජන කරලා ධර්මනාව කළා දුන්නත් නෑ මේක කරන්න දෙයි කියලා කියනක් නැහැ. ඒක නිසා අපි නමේ සමස්තහට නමේ අද නමේ අපේක්ෂාදී දෙන්න දෙන්න ඒක ධර්මනාවේ නිරත වෙනවා. සම්දිනාතුම විනාශයක් වේවා.